අතිපූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි පින්නතිනි දරු දැරියනි අද අපට මාතෘකාවකින් ලැබිලා තිබෙන්නේ අප මෙතෙක් කාලයක් පවත්වාගෙන එන ඒ වගේම උතුම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට ගෞරව භක්ති පූර්වකව নমස්කාර කරනවා කියන වචනයකින් අපි පවත්වාගෙන එන වාක්‍යයක් තිබෙනවා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සය කියලා. දැන් මේ වචනේ අපි බොහෝ කාලයක් තිස්සේ මෙසේ භාවිතා කරගෙන එනවා. ඒ වගේම බුද්ධ නමස්කාරය සිද්ධ කරන්න ගියහම පළමුවම අපි කටයුතු කරන්නේ කොහොමද? ඒ වාක්‍යයේ තුන් වතාවක් කියලා තමයි නමස්කාර කරලා අපි ඒ උතුම් වූ ගුණ සිහි කරන් ආදී වන්නා වූ සියලු කටයුතු පටන් ගන්නි. ඒ නිසා මෙන්න මෙබඳු වන්නා මේ নমස්කාර පාඨය අපි කාලයක් තිස්සේ භාවිතා කරගෙන ආවත් මේ මොකද්ද කිව්වේ මේ තියෙන අර්ථය මොකද්ද කියන කාරණේ අපි ටිකක් හොයලා බැලුවද හොයිසි කරලා බැලුවද එහි වැදගත්කම කොච්චරද කියලා අපි හිතලා බැලුවද කියලා පොඩ්ඩක් විමර්ශනය කරලා බලන්න ඕනේ. ඇයි අපි එහෙම කියන්නේ? බෞද්ධයින් හැටියට බෞද්ධයින් හැටියට පමණක් නෙවෙයි ඥානවන්තයින් හැටියට යම්කිසි කටයුත්තක් කරනවා නම් අපි කරන දෙයක් තියෙනවා නම් ඉතින් නැත්නම් කියන දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් අපි කරන කියන හිතන යම් දෙයක් තියෙනවා නම් මම ඇයි මෙහෙම හිතන්නේ ඇයි මෙහෙම කියන්නේ ඇයි මෙහෙම කරන්නේ කියලා අපි යන්නේ ආකාරය හොඳින් තේරුම් අරගෙන එසේ නොකළොත් මොකද වෙන්නේ අපි කරන කටයුත්ත අපිවත් දන්නේ නැත්නම් ඒක යථා ධර්මයේට එසේ නැත්නම් නුවණක්කාරකමට සූදුද කියලා පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ බදුනුවන් හැටියට උතුම් බෞද්ධයින් හැටියට අපි කරන කියන හිතන දේවල් හොඳින් තේරුම් අරගන්න ඕනේ ඇයි මම මෙහෙම කියන්නේ ඇයි මේ ගාථාව කියන්නේ ඇයි මේ දහම් වාක්‍යය කියන්නේ මොකක්ද ඒකේ තේරුම මේ ආදි වශයෙන් හරියට තේරුම් අරගෙන කෙරුවොත් තමයි අපිට සතුටු වෙන්න පුළුවන් ඒ වගේම ඥාන සම්පවිත් වෙන්න පුළුවන් නැත්නම් සෝමනස්ස සාගත ඥාන සම්පවිත් හිතකින් යුත් වෙලා ඒ උතුම් වූ මහා පින මහා කුසලයේ සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳින් තේරුම් අරගන්න ඕනේ යම් කෙනෙකුට මේ ශාසනය තුළ උත්තරීතර වූ ධාන මාර්ගඵලාදී වශයෙන් කියන ඒ උතුම් අවස්ථාවක් ලබා ගන්නට නම් ඒ තැනත්තා විශේෂයෙන්ම තමන් විසින් ඒ කරන කියන හිතන දේවල් හරියාකාරව තේරුම් අරගෙන අර්ථවත්ව වටහාගෙන අන්න ඊට අනුකූලව ප්‍රතිපත්ති මාලාවත් ධර්මානුධර්ම ප්‍රතිපත්ති වශයෙන් පූර්ණේ කරන්න ඕනේ. අන්න එහෙම කරනකොට තමයි ඒ කියනා වූ උත්තරීතර ධාන මාර්ගඵල ආදී වශයෙන් කියන මේ සාසනික ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි එහි මූලාරම්භක අවස්ථාව සාදුකාරය කියන්නේ මොකද්ද කියන කාරණේ අපි මීට පෙර වැඩසටහනකින් ප්‍රකාශ කළා. ඒ වාගේම අද බලාපොරොත්තු වෙන්නේ මේ নমස්කාරය කියන වචනෙන් අපි කිව්ව දේ හොඳින් විග්‍රහ කරලා තේරුම් අරගන්නයි. හොඳින් තේරුම් අරගන්න ඕනේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා අපි මේ වාක්‍යය කියනකොට අපි කවුරුත් අද දන්න කොටසක් තියෙනවා නේද දන්න අර්ථයක් තියෙනවා ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියනා වූ අර්ථය බොහොම හොඳයි යම් කෙනෙක්ගේ බුදු පියාණන් වහන්සේ කෙරෙහි අංශු මාත්‍රීන් හෝ චිත්ත ප්‍රබෝධය ප්‍රසාදය පහළ කරනවා නම් එයින් ලැබෙනා පුණ්‍ය වාසනාව කුසල වාසනාව අනන්තයි අප්‍රමාණයි. එබඳු අනන්ත ගුණ ඇති බුදු පියාණන් වහන්සේ කෙරෙහි චිත්ත මාත්‍රීක ප්‍රසාදයක් පහළ වෙනවා නම් ගෞරව මාත්‍රීක හිතක් පහළ වෙනවා නම් එයින් ලැබෙනා වූ ඒ පුණ්‍යතාවයේ පුණ්‍ය බල මහිමිය අප්‍රමාණයි. නමුත් අපි තේරුම් ගන්න ඕනේ වැදගත් කොටසක් තියෙනවා. මොකද්ද මේ වැදගත් කොටස කියන්නේ? මේ සාසනික දහම් වල අර්ථ දෙකක් තියෙනවා. එක අර්ථයක් තමයි ලෞකික වූ කෙලෙස් සහිත වූ සුගතියට හේතු වෙන. එක අදහසක්. ඒ වගේම තව අදහසක් තියෙනවා ලෝකෝත්තර වූ නිවනට හේතු වෙන අදහසක්. මෙන්න මේ අදහස් එක මේ කාලෙ වෙනිට බොහොම පැටලුම් සහගතව තියෙනවා. සමහර වෙලාවට බොහෝ කොට වැහිලා ගොහින් තියෙන්නේ මොකද්ද? ලෝකෝත්තර වූ නිවනට හේතු වෙන්නා වූ ධම්මාර්ථයක් තියෙනවා නම් අන්නේ අර්ථය තමයි මේ කාලේ බොහෝ කොට වැහිලා තියෙන්නේ. ලෞකික වූ කෙලෙස් සහිත වූ සතර ගමනට නැන්නා සුගතියට හේතු වෙන එවන් වන්නා පින්දහම් වලට හේතු වෙන කොටස නම් අදත් බොහෝ කොට විවෘතයි. එහෙනම් අපි දකින්න ඕනේ මේ নমස්කාර පාඨය සිද්ධ කිරීමේදී ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියන මේ වචනේ කියනකොට අපි ළඟ චිත්ත ප්‍රසාදයක් හටගන්නවා. හැබැයි ඒ තුලින් අපිට නිවන් අවබෝධ කරගන්නට මොනවද හම්බ වුනේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. නිවන් අවබෝධ කර ගැනීමට ධම්මාර්ථයක් එහෙම අපිට ඇති වුණාද? මෙන්න මේ කාරණේ හිතලා බලනකොට අපි හොඳින් දැනගත යුතු විශේෂ කාරණා කීපයක් තියෙනවා. මොනවද? මේ බඳු වන්නා වූ ධම්ම වාක්‍ය අපේ මේ ශාසන ධර්මයේ තුල විතර වෙන මේ ධම්ම වාක්‍ය බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න පෙර යම්කිසි බමුණන් අතරේ ඒ වේද සාහිත්‍යයටයි ශ්‍රී වේදයට අයිති වෙලා පවත්වාගෙන ආපු බව අපේ ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ තුලින්ම සාක්ෂි දරනවා. ඒ තුලින්ම අපිට දැක ගන්න ලැබෙනවා. බොහෝ කොටම ඔය පෙන්වන්නා වූ নমස්කාර පාඨයක් ඒ ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ 15 වෙනිට ඉස්සෙල්ලා බුද්ධ নমස්කාරයක් සඳහා භාවිතා කරගෙන ඇවිදිලා ඒ වේදයට සම්බන්ධ වෙලා ඒ වේදයේ තුලත් ඒ ආකාරයෙන් භාවිතා කරගෙන ආපු එක්තරා පාඨයක්. එබඳු පාඩ බොහෝ කොට තිබෙන බව ඒ ත්‍රිපිටක සූත්‍ර සූත්‍රාන්ත බලනකොට ඒ ගැන විමර්ශනය කරනකොට දකින්න හම්බ වෙනවා මොනවද සත්‍ය බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ වාගේම සතර බ්‍රහ්ම විහරණ මෙන්න මෙබඳු වන්නා වූ තැන් බොහෝ කොටම අන්‍ය පරිබ්‍රාජිකයොත් නමට භාවිතා කර තිබෙන බව අපේ ත්‍රිපිටක ග්‍රන්ථ තුලින් අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මෙන්න මේ වගේ අවස්ථාවල බුදු පියාණන් වහන්සේ දේශනා කරවා දානවා. ඒ බ්‍රාහ්මණ ගන්තෝට නැත්නම් ඒ බ්‍රාහ්මණයන්ගේ ධර්මයේද නැත්නම් වේද ධර්මයේද මේ කොටස් කොයින්ද? මෙන්න මේ කාරණේ විග්‍රහ කිරීමේදී බුදු පියාණන් වහන්සේ පෙන්වපු තැන තියෙනවා. මට පෙර කාශ්‍යප නම් බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණා. අන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් ධර්ම වාක්‍ය ධර්ම දේශනාවල සාසනික අර්ථයේ යටපත් වෙලා ඒ සඳහා ලෞකික අර්ථයක් ඔප්නැංවිලා ওই වේද වේදයට එකතු කරගෙන ඒ බ්‍රාහ්මණ ධර්ම වශයෙන් බමුණු ධර්ම බමුණන් අතරට ඇවිදලා තියෙනවා. අන්නේ වාක්‍ය වැ. ඒවැ අර්ථයේ ලෞකික වෙලා තියෙනවා. ලෝකෝත්තර අර්ථයේ වැහිලා තියෙනවා. මෙන්න මේක තමයි. අදත් අපිට බොහෝ කොට විසඳ ගන්න තියෙන ප්‍රශ්න. මොකක් නිසාද? ඒ තාසනික අර්ථයේ වැහිලා ගියාට පස්සේ අපිට විශාල පාඩුවක් වෙනවා. මොකද්ද මේ පාඩුව? නිවන් සාක්ෂාත් කර ගැනීම නැමැති ඒ උත්තරීතර ඵලයේ ලබා ගන්නට පුළුවන්කමක් නැති වෙනවා. එහෙනම් අපි හොඳට හිතලා බලන්න ඕනේ. කලින් කලට මේ මහා ලෞත්‍රා බුදු පියාණන් වහන්සේලා දේශනා කර දුන්න, දේශනා කරමින් විද්‍යාමාන කර දුන්න ඒ සාසනික අර්ථය වැහිලා ගියහම නැවතත් වාරයක් මතු කර ගන්න නම් ඒ ශාසනය තුල ශාසන භික්ෂුන් වහන්සේලා නැත්නම් ශාසන ශ්‍රාවක පිරිසට යම් නැනනෝන ඇතියයි විමර්ශනය කරලා බැලුවොත් වැවුනොත් නම් ලබා ගන්න බැහැ. නමුත් යන්තමට යටපත් වෙලා ගියොත් නැවත මතු කර ගන්න පුළුවන් යෝනිසෝ මනසකාරය කියන නුවණින් මෙනෙහි කිරීමෙන් ඒ දහම් විග්‍රහ බැලුවොත් යම් අවස්ථාවක යටපත් වෙලා ගියා නම් නැවතත් මතු කරගන්න වෙන්නේ මතු ලෞත්‍රා බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ ධර්මයේ විද්‍යාමාන කරලා ඒ දහම් අර්ථය මතු කර දුන්න දවසකයි. ඒ නිසා මෙහි වටිනාකම දකින්න ඕනේ. නිවන් දැකීමට හේතු වෙන නැත්නම් යථාබෝධ ඥානෙ පූර්ණේ කර ගැනීමට අවශ්‍ය වෙන හරවත් ධර්ම රටාව අපි ලබා ගන්නවා නම් අන්නේ ලබා ගැනීමේදී හොඳින් දහම් මාර්ග විග්‍රහ කරලා නිවනට හේතු වෙන ඒ වාගේම කෙලෙස් දුරු කරන්න හේතු වෙන යම්කිසි දහම් අර්ථයක් තියෙනවා නම් අදහසක් තියෙනවා නම් අන්නේ අදහස ඒ තුලින් මතු කර ගන්න ඕනේ. මෙන්න මේ අවස්ථාවේදී අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි අර ඉස්සෙල්ලා කිව්ව විදිහට නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ ධර්ම වාක්‍ය මේ බුදු පියාණන් වහන්සේලා උදෙසා වන්දනා කරන්ට අද භාවිතා කරන මේ මේ ආකාර নমස්කාර පාඩේ පෙර බමුණන් අතර තිබුණු බවට සාක්ෂියක් අපිට ලබා ගන්නට දීඝනිකාය තුල බ්‍රහ්මායු සූත්‍රය කියන සූත්‍රයේ විග්‍රහ වෙනවා. මොකද්ද මේ විග්‍රහය පෙන්වන්නේ? බ්‍රහ්මායු කියන බ්‍රාහමණයා ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහමණේ. ඒ වගේම ඒ බමුණු පිරිස් වලට ඒ ශාස්ත්‍රය උගන්වන ගුරුවරයෙක්. බොහොම ප්‍රසිද්ධ ගුරුවරයෙක්. එනිසා මේ බ්‍රාහ්මණයා මොකද කරන්නේ? ලෞතර බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වුණ අවස්ථාවේදී නොඑක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් සමාජයේ හැව පිළිරැව් දෙන අවස්ථාවකදී ඒ බ්‍රාහ්මණයාට දැනගන්න ලැබුණා ලෞතර බුදුරජාණන් වහන්සේ කියන උත්තරමයා ලෝකේ පහළ වෙලා ඉතියි. මෙන්න මේ අවස්ථාවේදී කොහොමද දැනගත්තේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ පහළලා කියන කාරණේ. මෙන්න මේ වේදයට අයිති වෙලා තිබුණා වේද ශාස්ත්‍රයට අයිති වෙලා තිබුණ යම් ක්‍රමයක් තිබුණා බොහෝ කාලයක ඉඳන් පැවතෙනේන මොකද්ද ඒ කාරණේ ලෞතර බුද්ධත්වයට පත් වෙන උත්මේක් වුණා නම් ඒ උන්වහන්සේගේ ශාරීරියේ ලක්ෂණ තියෙන්න ඕන මෙන්න මේ විදිහට මොනවද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වඩුව තියෙන්න ඕනේ නැති කෙනෙක් බුදු වෙන්න බෑ එහෙනම් මෙන්න මේ කාරණේ ඒ වේද ධර්මයටත් ලක්ෂණ ශාස්ත්‍රාදී ශාස්ත්‍රවලට තලංගුව පවත්වාගෙන ආවා අන්න ඒ නිසා ලෝක සත්‍යය නැහන ලෝකයේ මිනිස්යෝ විසින් ලෝතරා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා කියනකොට ඒ වේද ශාස්ත්‍රයේ දරපු ඒ බ්‍රාහ්මණය මොකද කරන්නේ? එහෙනම් ගිහිලා බලන්න කියලා සමාගයේ ගෝලපිරිස් යවුවා. මෙන්න මේ කියන ලක්ෂණ තියෙන්න ඕනේ. එවන්දු වන්නා වූ ලෝතරා බුදුරජාණන් වහන්සේ නමක් නම්. ගිහිලා පරීක්ෂා කරලා බලන්න කියලා ඒ වේද සාහිත්‍ය තුල ගෙනාපු. අන්න එවන්දු වන්නා වූ කොටස් මොකද කරන්නේ? අර කියන්නා වූ ආකාරයෙන්ම ගෙනාවා නැත්නම් ඒ තමන්ගේ ගෝලීන්ට කිව්වා මෙන්න මේ මේ ලක්ෂණ තියනවාද කියලා ගන්න ගිහින් පරීක්ෂා කරලා බලන්න මේ උත්තරමයන් වහන්සේ. අපි එකපාර අපවාද කරන්න හොඳ නැහැ. එහෙම නැහැ කියන්න හොඳ නැහැ. අපේ මේ වේද සාහිත්‍යය තුළ අපිට පෙන්ලා තියෙන වේද ශාස්ත්‍රය තුළ පෙන්ලා තියෙනවා ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළනවා නම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන්න ඕනේ. මේ ආකාරයෙන් මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එකින් එක විග්‍රහ කරලා දීලා තමන්ගේ ගෝල පරපුර යවුවා. ගෝල පිරිසක් යවුවා. මේක ඇත්තද කියලා බලන්න. කොහෙලා බලන්න. එපමණක් නෙමෙයි කියලා ඇවිත්. උන්වහන්සේ නැගිටින්නේ මෙහෙමයි. උන්වහන්සේ සැතපෙන්නේ මෙහෙමයි. උන්වහන්සේ චාරිකා යන්නේ මෙහෙමයි. උන්වහන්සේ වටපිට බලනවා නම් බලන්නේ මෙහෙමයි. උන්වහන්සේ පිටුපස බලන්නේ මෙහෙමයි. උන්වහන්සේ පාත්‍රය අතර ගන්නෙ මෙහෙමයි. පාත්‍රය හොදන්නේ මෙහෙමයි. වතුර ටික දමන්නේ මෙහෙමයි. දානි ගන්නෙ මෙහෙමයි. මේ ආදි වශයෙන් බොහෝ ඉරියව්. ඒ සියල්ලමත් විග්‍රහ කරලා යවි. මොකද මේ හේතුව වේද සාහිත්‍ය තුල අන්තර්ගත වෙලා තිබුණා පෙර කාලයේදී නැත්නම් අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඒ උන්වහන්සේගේ චර්යා ලක්ෂණ පිළිබඳව ඒ දේශනාවක ගැඹුරු අර්ථයේ වැහිලා ගියත් උඩින් මත්තෙන් පේන්න තිබුණ ඒ ලක්ෂණ ටික සියල්ලම අර විදිහට ආවා. අන්න ඒ ලක්ෂණ පෙන්ලා කියනවා ලෝතුරා බුදු කෙනෙක් නම් මෙන්න මේ ලක්ෂණ මතුවෙන්න ඕනේ. ගිහිලා හොයලා බලන්න, පරීක්ෂා කරලා බලන්න. ඒ වගේ මේ ගම්මායු බ්‍රාහ්මණයාගේ ගෝල පිරිසක් ගිහිල්ලා ලෞතර බුදු පියාණන් වහන්සේ පිළිබඳ ওই ආකාරයෙන් පරීක්ෂා කරලා බලනකොට කියපු ආකාරයෙන්ම අර ලකුණු තියෙනවා 32කින් 30ක් දැක්කා දෙකක් දැක්කේ නැහැ මොකද දැක්කේ නැත්තේ නොපෙනෙන කාරණා දෙකක් තියෙනවා එකක් තමයි කෝෂ ගුහ්‍ය ලිංග ලක්ෂණය කියන සැඟවුණු ලිංග ලක්ෂණයක් තියෙනවා මේක දකින්න බෑ අනික් කාරණේ තමයි බහූත જીවහා ලක්ෂණය කියන දෙවෙනි කාරණය. මොකද්ද මේ කියන්නේ? ලිංගේන්ද්‍රයන් සැඟවිලා තියෙන්නේ විද්‍යාමාන වෙන්නේ නැහැ. අවශ්‍ය නම් පමණයි විද්‍යාමාන වෙන්නේ. මේක දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් එකක්. බුදු පියාණන් වහන්සේ යම් ඉදිරි ප්‍රාතිහාර්ය ශක්තියකින් ඒ බමුණන්ගේ සැක දුරු වෙන්න ඒ ලක්ෂණය මතු කර පෙන්වුවා කියලා දහම සඳහා වෙනවා. අනිත් කාරණේ තමයි පහූත જીවහා ලක්ෂණය. මොකක්ද එයින් කරන්නේ? දිවතලයේ දික් කරලා නැත්නම් දිව දික් කරලා දෙකන් සිදුරු ස්පර්ශ කරන්න පුළුවන්, දෙනාස් කුදු ස්පර්ශ කරන්න පුළුවන්. දිව පළල් කරලා මුළු නලල් තලයේ වහන්න පුළුවන්. මේක විශේෂ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් තියෙන පහූත ජීවහා කියන ලක්ෂණය. මේ ලක්ෂණයත් බුදුරන් වහන්සේ ඒ ආකාරයෙන් කරලා පෙන්නපුවාම අර බ්‍රාහ්මණීගේ ශක බොහෝ දුර වෙලා ගියා. ඒකාන්තයෙන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කිසිම අඩුපාඩුවක් නැතුව කිව්ව ආකාරයෙන් පිළිලා තියෙනවා. එහෙනම් මෙවැනි දෙතිස් පුරුෂ ලක්ෂණ පිටහත් වෙන්නේ බුදුරෙක්ට පමණයි. ඒ පමණයි. ඒකෙත් විශේෂයක් තියෙනවා. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන්නේ එක කොටසක් පමණයි. සත්පීති රජ කෙනෙකුටත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිහිටනවා. නමුත් එහි යම්කිසි වෙනසක් තිබුණා කියනවා. ඌර්ණ රෝම ධාතුව නැමැති නලල මැද තිබෙන එක්තරා රෝමයක් මුදුවක ආකාරයකින් කැරකුණු රෝමයක් දකුණු අතර කැරකිලා තියෙනවා ලෞතර බුදු වෙනවා. වම් අතර කැරකිලා තියෙනවා චක්‍රවර්ති රජ වෙනවා. මෙන්න මේ කියන කාරණා දෙක වෙනසක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තුලින් බැලුව බැලමට වෙනස තියෙනවා. නමුත් අතිශයම හොයලා බැලුවොත් ලෞත්‍රා බුදු පියාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කිසිසේත්ම සක්විති රජ වෙන්න ඉන්න කෙනෙක්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලට සමාන වෙන්නේ නැහැ. නමුත් ඒක සාමාන්‍ය කෙනෙකුගේ නුවණකින් දැක ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ශ්‍රේෂ්ඨම නුවණකින් බැලුවොත් ලෞත්‍රා බුද්ධත්වයට හේතු ඇති උත්තමයන් වහන්සේ නමට පහළ වෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඒ පාරමී බලයන් පූර්ණේ කරලා ලබාගත් උත්තම පුණ්‍යතාවයකින් පහළ වෙන දෙයක්. නමුත් සක්විති රජ කෙනෙක්ගේ පහළ වෙන දෙති ලක්ෂණ සක්විති රජකම ලබා ගැනීමට හේතුකාරක පුණ්‍ය වාසනාවෙන් පහළ වෙන දෙයක්. ඒ නිසා මෙතන ලොකු වෙනසක් තියෙනවා. හේතුවට අනුකූලයි හැම වෙලේම ඵලෙ. සමානව පෙන්වන්නට අසමානකම් තියෙනවා. දැන් කෙනෙක්ගේ අතක් අරන් බැලුවහම සුදු පාටට වර්ණවත් ඇඟිලි සමානව දිගට ඒ ආදී වශයෙන් තියෙන්න පුළුවන්. නමුත් අපි අරගෙන ඉහළ ඇඟිලි සටහන් වල අරගෙන බැලුවොත් එහෙම ඇඟිලි සටහනේ දියුම් රේඛා බැලුවොත් කෝටියක කෝටි ආකාරය. එහෙනම් ඒ වගේ වෙනස්කම් තියෙනවා. අන්න ඒ වගේ මේ තියෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පොදුවේ කතා කළාට සත්විති රජවරුන්ටත් තියෙනවා ලෝතර බුදුරන්ටත් තියෙනවා කියලා මේක වෙනසක් තියෙනවා. නමුත් මේ වෙනස දැනගන්න සාමාන්‍ය නිතකින් බලලා බෑ. ඒකයි වෙනස. ඉතින් මෙන්න මේ වගේ. ඊට පස්සේ මාස ගණනක් තිස්සේ මොකද කරන්නේ? අර තිරිස. පසුපස ගියා. පසුපසින් ගිහිල්ලා බුදු පෑණන් වහන්සේ යන හැම තැනකම චර්යා කතාව පරීක්ෂා කරලා බැලුවා. නොඑක ආකාරයෙන් මේ චර්යා රටාව තුලින් උන්වහන්සේ යන හැටි, එන හැටි, පසුපස බලන හැටි මේ ආදි වශයෙන් වතුර ඒ වගේම පාවිච්චි කරන හැටි අතපය සෝදන හැටි ඒ වගේම නිදා ගන්න හැටි ඒ වගේම පාත්‍රයට දානිය ගන්න හැටි ඒ වගේම වළඳන ආකාරයේ අයි පාත්‍රය හෝදන ආකාරය වතුර ටික දාන ආකාරය මේ ආදී සියලුම සිව් ආකාරයන් බලලා කිසිම දෙයක ලෞතර බුදු පියාණන් වහන්සේ නමක්ගේ ස්වභාවයට වඩා වෙනසක් දකින්න නැහැ කියලා දැනගත්තාට පස්සේ අර බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණයා ළඟට ඇවිදලා කියනවා ඔබ වහන්සේ කියපු සියලුම කාරණා සර්වප්‍රකාරයෙන්ම ඇති. උන්වහන්සේ ළඟ ඒ සියල්ල තියෙනවා. දැන් එකම බණ පදයක්වත් ඇහුවේ නැහැ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ දැනගන්න ත්‍රිලක්ෂණයේ පිළිබඳ දැනගන්න ඒක බණ පදයක්වත් අහන්නේ නැතුව එතනින් පැහැදිලා ඒ බ්‍රාහමණයා බුදු පියාණන් වහන්සේ ඉන්න දිශාව ගැන අහලා ඒ පැත්තට හැරිලා නමස්කාර කරලා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා දෙවරක් උදන්වනමින් නමස්කාර කළා කියලා කියනවා. දැන් අපිට වැදගත් දෙයක් ලෝත්‍රා බුදු පියාණන් වහන්සේගෙන් අහගෙනත් නෙමෙයි මේ නමස්කාරය දුන්න බව එහි හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා. එහෙනම් වේදයේ තිබුණා වූ බුදු පියාණන් වහන්සේලාට ගරු කරන්ට ආපු নমස්කාරයක් එතන සිද්ධ කළ ආකාරය පේනවා. එහෙනම් ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයක් ශ්‍රවණය නොකර ඒ වාගේම ඒ ධර්මයේ නුවණින් කල්පනා කරලා තේරුම් නොගෙන යම් කෙනෙක් ආර්ය බවට පත් වෙනවා කියනවා නම් ඒක වෙන්නේ නැහැ. එහෙනම් ඒ තාකල් ඒ තැනත්තා පෝතුජ්ජනිකයි නැත්නම් පුතජන කියන ගෝත්‍රයටයි යමු වෙන්නේ. එහෙනම් මේ පුතජන ගෝත්‍රයේ ඉක්මෝල ආර්ය ගෝත්‍රයට යන්න නම් සෝවාන් මාර්ග අනුගාමිකයාගේ පටන්ගෙන අත්‍යාරය පුද්ගල කියන කොටසට වැටෙන්න ඕනේ. එයින් මෙහා ඉන්නවා නම් අර පුතඥන කියන ගෝත්‍රයටයි වැටෙන්නේ. එහෙනම් ලෞතර බුදු පියාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා තිබිච්ච නැති ඒ කියන්නේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයත් හිටියේ කොතනද? අර කියන්නා පුතඥන කියන අවස්ථාවේ. ඒ දේශනාවෙන් සඳහන් වෙනවා බ්‍රහ්මායු සූත්‍රයේ සඳහන් වෙනවා. ඊට පසුව බුදු පියාණන් වහන්සේ හම්බෙලා උන්වහන්සේ කෙරෙහි ගෞරවයෙන් নমස්කාර කරලා ධර්මය අහලා සෝතාපන්න ඵලයටපත් වුණා කියලා. එහෙනම් හොඳට පැහැදිලිව පේනවා ඊට ඉස්සෙල්ලා ඉඳලා තියෙන්නේ අර කියන පුතත්ජන කියන ස්වභාවය. ඒ වගේම පෙන්ලා තිබෙනවා විදේශ දේශනාවක් තියෙනවා දීඝනිකායෙම තියෙන්නේ මොකක්ද මේ දේශනාවෙන් අපිට පෙන්ලා දෙන්නේ ඒ දේශනාව තුළ දෙසටක් මිත්‍යා දෘෂ්ටි විග්‍රහ කරලා තියෙනවා. මෙන්න මේ කියන්නා වූ දේශනා විග්‍රහයේදී එතෙන්දී බුදුරන් වහන්සේ පෙන්ලා තියෙනවා පෘතජ්ජනෙක් බුදුගුණ දකින්නවා කියනවනම් බුදුරයන් වහන්සේ නමක්ගේ බාහිරින් පෙනෙන්නා වූ යම් සීලගුණ ලක්ෂණයක් ඇත්නම් ඒ පමණ මාත්‍රයක් දකින්නවා මිසක් එයින් එහා ಗುಣ දැකීමේ හැකියාව පෘතජ්ජනෙකුට නැහැ කියලා. එහෙනම් අර බ්‍රහ්මායු බ්‍රාහ්මණ කියන එකනත් අර විදිහට පෘතජ්ජනව ඉඳද්දී ওই নমස්කාර පාඨය කියලා ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට নমස්කාර කළා නම් අන්න අර කියන්නා වූ බාහිරින් පෙනෙන්න තිබිච්ච ಗುಣ මාත්‍රයක් ඉදී පැහැදීමෙන් කරපු নমස්කාරයක් තමයි ඒ කරලා තියෙන්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ. අපි අද নমස්කාර පාඨය කියනකොට කොයි විදිහටද කියන්නේ? ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාරය වේවා කියලා ගරු භක්තියෙන් යුක්තව අපි කියන්නේ ඔය කියන ಗುಣ මාත්‍රයේ ඉක්මවා දැනගත්ත ගුණයක් දැකලාද? එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ කියන්නේ අපේ ශාස්ත්‍රෝන් වහන්සේ, අපේ නායකයන් වහන්සේ මේ ආදි වශයෙන් තැනක ඉඳලාද? හොඳින් තේරුම් අරගන්න ඕනේ. ඒකල අවබෝධයෙන්ද කරන්න කියන කාරණා. අන්න ඒකයි. අවබෝධයක් ඇතුවද මේ කරන්නේ? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෙන දල විශ්වාසයකින් ඊටව පමණක්ද කරන්නේ? නැත්නම් පුතත්ජන නමස්කාරයද කරන්නේ? ඊට එහා නමස්කාරයක් තියෙනවා. මෙන්න මේ කාරණේ හොඳින් හිතලා බලන්න ඕනේ. දැන් මෙහිදී අපිට දැනගන්න විශේෂ කාරණයක් තියෙනවා. මට ඒක නිතර මතක් කරන්න සිද්ධ වෙනවා. මම ඊට පෙරත් පෙන්ලා දුන්නා. අද භාවිතාවටපත් වෙලා නැති නැන යටපත් වෙලා තිබෙන නිරුක්ති විශේෂයක් තියෙනවා කියලා පද නිරුක්ති කියලා. පද නිරුක්ති, ශබ්ද නිරුක්ති, සංඥා නිරුක්ති කියන කොටස් තුනක් අද භාවිතාවේ නැහැ. අද තියෙන්නේ භාෂාව පිළිබඳව භාෂා ව්‍යාකරණ විග්‍රහ කරන නිරුක්ති ක්‍රමයක් පමණයි. හැබැයි මෙන්න මේ කාරණේ හොඳට තේරුම් අරගන්න ඕනේ. තවම මේ කියන කතාවේදී කලබල වෙන්නේ නැතුව මේ අදහස ගන්න බලන්න. මේ අදහස තුල කියනවාද ධර්මයට නොගැලපෙන බවක් කියලා පළමුව හිතන්න. මේ නිරුක්ති ක්‍රමේ පහු කාලෙකදී තව පහු වෙනකොට මොකද්ද මේ නිරුක්ති රටාව කියන එක දැනගන්න මේ පින්නතුට හැකියාවක් ලැබේ. දැන් මෙහිදී අපි දකින්න ඕනේ අපි নমස්කාර පාඨය සිද්ධ කිරීමේදී වැදගත්ම දෙයක්. මේ කියන්නා වූ පුතඥ ස්වභාවයේ තුල දකින්න ලැබෙන අර ඊටාම සීමා වුණු චර්යා රටාවකට සීමා වෙලා තියෙන නැත්නම් බාහිරින් පේන්න තියෙන ඒ සීල ගුණ ලක්ෂණයක් දැකලා ඒ තුළට ගරු කරන පැහැදීම ඉක්මවා ගිය දහම් අවබෝධයක් ඇති පුද්ගලෙයි. ඒ දහම් ප්‍රසාදයෙන් බුදුරජාණන් වහන්සේට ගරු කරනා වූ ආකාරයත් ඒ තුලින් අපි බැහැගත යුතු තීරණයක් ওই নমස්කාර පාඨය තුළ වැදගත් විදිහට ගැබ් වෙලා තියෙනවා. මෙන්න මේක තමයි අදත් යටපත් වෙලා තියෙන බුදුදහම් කොටසක් හැටියට පෙන්වා දෙන්න තිබෙන්නේ. මේ කාරණේ අපි කාටවත් දුක් කියලා හරියන්නේ නැහැ. හොඳින් තේරුම් අරගෙන බලන්න ඕනේ. මෙහි අර්ථයක් තියෙනවද වැදගත්කමක් තියෙනවද කියන කාරණය. බුදු පියාණන් වහන්සේ පිරිනුවන් පාන්ට ඉස්සෙල්ලා එක අවස්ථාවකදී ධර්මාරාම කියන භික්ෂුන් වහන්සේ නමක් මුල් කරගෙන භික්ෂුන් වහන්සේලාට අවවාදයක් කළා. යම් කෙනෙක් මට නමස්කාර කරනවා නම් මෙන්න මේ ධර්මාරාම භික්ෂුව තම ආදර්ශයට ගන්න. මා කෙරෙහි මේ වඳිමින් බුදුමින් මා වටා අප උපස්ථාන කරමින් ඉදීම ඒ නමස්කාරය ඊටාම සුළු එකක්. යමෙක් ප්‍රතිපත්තියෙන් කරන්නා වූ নমස්කාරයක් ඇත්නම් මෙන්න මේක වට කරන නියම নমස්කාරය කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේශනාවක් තියෙනවා. අන්නේ දේශනාවෙන් අපි තේරුම් අරගන්න ඕනේ. එහෙනම් ප්‍රතිපත්තිමේ নমස්කාරය කියලා කියන්නේ මොකද්ද? පුද්ගලයෙන් කරන්නා වූ ගෞරව নমස්කාරය මොකද්ද? මෙන්න මේ කාරණා දෙක ওই নমස්කාර පාඨයේ දෙපසකින් තියෙනවා. මම ඉස්සෙල්ලත් කිව්වා. එක කොටසක් තියෙනවා ලෞකිකයි, කෙලෙස් සහිතයි, සුගතියට සසර ගමන්ට හේතු වෙනවා. එහි ගැඹුරු අර්ථයක් තියෙනවා සාසනික අර්ථයක් ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. එහෙනම් ලෝකෝත්තර වූ නිවනට හේතු වෙන নমස්කාරයේ අර්ථය අපි දැනගෙන හිටියනම් අපිට අද ඊටාම වැදගත්. මොකක් නිසාද? මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පවතින මේ උතුම් මොහොතේ ඒ උත්තරීතර වන්නා වූ මාර්ගඵල අවබෝධයක් ලබා ගන්නට ධර්මඥානය පූර්ණේ කර ගන්නට කුකුලක් අපිට ලැබෙනවා නම් අන්නේ රුකුලේ වටිනාකම මෙතෙකයි කියලා සීමා කරන්න බෑ. අප්‍රමාණ වටිනාකමක යුද්ධයි. අන්‍යබඳු අප්‍රමාණ වටිනාකමක් ඇති ධම්මාර්ථය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ වාක්‍යයේ ගැබ් වෙලා තියෙනවා. දැන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අන්නේ ගැබ් වෙලා තිබෙනා වූ කොටස විග්‍රහ කරලා තීරුම් අරගන්න. අපිට විශාල වටිනාකමක් තිබෙනවා. එහෙනම් අපි මෙතෙක් කාලයක් নমස්කාර කරේ ඉඳලා තියෙන්නේ කාටද? පුද්ගල নমස්කාරයක් වශයෙන් ඒ බුදු පියාණන් වහන්සේට නමස්කාර කරේ හිටියා. නමුත් මේ තුල ගැබ් වෙලා තියෙනවා අපි විසින් ප්‍රතිපත්තිමය පූජාවෙන් කරන නමස්කාරයක් අන්නේ ප්‍රතිපත්තිමය පූජා නමස්කාරාර්ථය අපි දැනගෙන හිටියේ නෑ නේද කියලා අපිට හිතාගන්න මේ දේශනාව අවසානයේදී මේ පිළිදෙන පුළුවන් වෙයි. ඒ වගේම දැනගන්න තියෙන වටිනා දෙයක් කිසි කෙනෙකුට නිග්‍රහ කරන්න නෙමෙයි කියන්නේ. මේක මෙච්චර කල් දැනගෙන හිටියේ නෑ නේද කියලා එහෙම කියන්න යන්නත් එපා. අපිට අවශ්‍ය වෙන්නේ මේ තුලින් අපේ තථා මාර්ගයේ පූර්ණේ කරගෙන නිවන් අවබෝධ කරගන්න පසුතලයක් ලැබෙනවා නම් අන්නේ උත්තරීතර මාර්ගයෙන් ඒ නිවන් සාක්ෂාත් කරගන්න සෑම දෙනා අදිස්ථාන කරගන්න ඕන. එහෙනම් දැන් මෙතෙන්දී අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? ලෝතරා බුදු පියාණන් වහන්සේගෙන් නැත්නම් ඒ දේශනා කරපු ධර්මයේ ඇතු ඒ ආර්යයන් වහන්සේලාගෙන් හෝ එබඳු ආකාරයෙන් මේ ත්‍රිසත් ධර්ම රත්නයේ ශ්‍රවණය කරලා ධර්මාභෝධය ලබා ගන්න ඕනේ පළමු දර්ශනා ඥානය පහළ කර ගන්න ඕනේ. අන්න දර්ශනා ඥානය පහළ කර ගැනීමේදී එක්ක සෝවාන් මාර්ග අනුගාමිකත්වයට හෝ ඥානය පහළ වෙන්න ඕන. අනුමාන ඥානයක් හෝ පහළ වෙන්න ඕන. එන අන්නේ ඥානය පහළ වුණාම අපි දකිනවා ලෞත්‍රා බුදු පියාණන් වහන්සේ අපට නිවන් අවබෝධ කරගන්න දුන්න මාර්ගය මේකයි නේද කියලා අන්න ඒ ධර්මයේ තුලින් අපි පළමුව තේරුම් ගන්නවා. දැන් මේ අවස්ථාව තුළ අපි ඒක වැඩිපුර විග්‍රහ කරන්න යන්නේ ඉදිරි දේශනාවලදී බොහෝ කොට වැදගත් විදිහට ඒ උත්තරීතර මාර්ගඵල අවබෝධ කරගන්න හේතුකාරක වන ඒ නිවන් මාර්ග විග්‍රහ කරලා දෙනවා. හොඳින් පැහැදිලි කරලා දෙනවා. ඊට අද තීරුම් අරගන්න ඕනේ අපි දැනට తాවකාලික වශයෙන් ඉතාලම නම් සුළු වශයෙන්වත් දැනගන්න ඕනේ. යම් කිසි මේ ධර්මය අහලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයේ සහිත මේ ලෝක ධර්මතාවයේ තීරුම් අරගන්න ඕනේ පළමුව ධර්මයේ තුලින්. එතකොට අපිට දකින්න ලැබෙන එක දෙයක් තියෙනවා මොකද්ද? අන්නේ යථා ධර්මයේ තේරුම් ගන්නකොට අනේ මේ ලෝකේ හරයක් තියෙනවා කියලා හිතාගෙන හිටියේ මොනතරම් මෝඩකමක්ද මොනවද මේ ලෝකේ තියෙන හරය හරයක් තියෙනවා කියලා අපි ඇලි ඇලි බැඳි බැඳි දැඟලුවේ ගැටි ගැටි දැඟලුවේ මෙබඳු වන්නා විසරුවකට නේද කියලා අන්න ධර්ම මාර්ගය තුල ධර්ම අවබෝධයේ මේ පළවෙනි ධම්ම අවබෝධය ලැබෙනවා මෙන්න මේ ශ්‍රේෂ්ඨ ධර්ම අවබෝධය ලැබුණාට පස්සේ ඒ අයට හිතට එනවා අදහසක් මොකද කරන්නේ දැන් ඉතින් මම මෙච්චර කාලයක් තුලේ අප්‍රමාණ සංසාර ගමනක මේ ලෝකෙට ඇලි ඇලි දඟලලා පංචකාම සම්පත් පස්සේ ඇලි ඇලි තරඟ කරලා ඒ පසුපස හඹා ගියා වූ මුලා ගමනක හැරිසැරුවා එහෙනම් අද මම මේ යථාභූතේ දන්නවා. දැන් මට නැමින්ද තැනක් තියෙනවා. ඔයාටද මම නැමින්න ඕනි. අන්න එතෙන්ට මම නැමිනවා. අන්න මුලදී ආවා අපේ අදහස. දහම තුලින් ආව අදහසක් මොකක්ද ආපු අදහස? නමෝ තස්ස. නමෝ කියන්නේ නැමෙනවා. තස්ස කියන්නේ එතෙන්ට. කොතෙන්ටද නැමෙන්නේ? අන්න මෙතෙක් වෙලා බණක් අහලා නැන්නාර බුදු පියාණන් වහන්සේගෙන් හෝ ඒ බුද්ධ ධර්මය දන්නා වූ උත්තරයන් වහන්සේලාගෙන් හෝ ඒ බණ අහලා හිටන් ලෝකේ යථාර්ථය දැනගෙන තීරණයක් ආවා මොකද්ද තීරණේ? මේ ලෝකෙන් ඈතර වෙන්න ඕනේ. මේ ලෝකෙන් ඈතර වෙන මාර්ගය මම දරා ගන්න ඕනේ. මෙන්න මේ අදහස ආවට පස්සේ අන්න නැවෙන තැන දැක්කා. නමෝ තස්ස අන්න ඉදින්ට මම නැමෙනවා. එහෙනම් මොකද්ද අපිට පෙන්නපු මාර්ගය? අපි පසුව මේවා විග්‍රහ කරලා දෙනවා හැම එකක්ම. නමුත් මේ වාක්‍යය නැත්නම් මේ දහම් වාක්‍ය විග්‍රහ කරන්න අවශ්‍ය නිසා කෙටියෙන් මේ ටික ගන්නී. දැන් අපි නැමෙන තැන බලා ගන්න ඕනේ. කොහාටද නැමෙන්නේ? බුදු පියාණන් වහන්සේ අපිට දුන්නා ඇත්ත බලා ගන්න ක්‍රමයක්. මොකද්ද මේ ඇත්ත බලා ගන්න ක්‍රමී? ලෝක සත්‍යෝ සත්ව වශයෙන්, පුද්ගල වශයෙන්, ද්‍රව්‍ය වශයෙන්, වස්තු වශයෙන් මේ ලෝකේ ඒ ඒ වස්තුන් ඇති හැටියට අරගෙන ඇති දේවල් කියන දෘෂ්ටියට බැහැලා ඒවා මම කරගන්න, මගේ කරගන්න, මගේ ආත්මයයි කියනනම් ඌ දෘෂ්ටියටපත් වෙන්න නොඑක ආකාරයෙන් උත්සාහ කරමින් ඒ තුල දුවනවා, ඒ තුල සැරිසරනවා. මෙන්න මේ වගේ සැරිසරන නිසා මේ ලෝක සත්‍යයට ආත්මයි කියනා වූ දෘෂ්ටිය අරගන්න බෑ. වටිනා දෙයක් තියෙනවා. මෙහෙම දෙයක් තියෙනවා. ඒක මගේ කරගන්න ඕනේ. ඒක වෙනස් වෙන්නේ නැති දෙයක්. ඒක සැපවත් දෙයක්. ඒක ආත්මාදී වශයෙන් හරවත් දෙයක්. මේ ආදී වශයෙන් නොඑක ආකාරයෙන් කැමතිේ පවත්වන්න මට පුළුවන් දෙයක් කියලා මේ නොඑක අදහස් වලට බහැලා ඒ ඒ දේවල් මගේ කරගන්න දඟලනවා. මනසේ හඳවා ගන්නවා ඒ ඒ රූපාකාරයන්. ඒ ඒ ස්වභාවයන්. මෙන්න මේ අවස්ථාවේ ඉන්න තාක්කල් ඇත්ත දැනගන්න බෑ. ඇත්ත දැනගන්න නම් යමක තිබෙන මායා ස්වභාවය දැනගන්න ඕනේ. මොකද්ද මායා ස්වභාවය කියන්නේ? අපිට මේ ඇහැට පේන දේවල් ඇති ආකාරයෙන් පේනවා. ඒවට අපි හැවටෙනවා ඇති දේවල් හැටියට. හැවටිලා හිටන් එයින් එහා හිතන්නේ නැති නිසා මොකද කරන්නේ? අපි ලෝකේ සත්වයන් කෙරෙහි ඒ නම් ගොත් තියා ගන්නවා. ඒ වගේම මගේ කියන පිරිසක් හදා ගන්නවා. මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ දුව, මේ මගේ පුතා, ඒ වගේ මේ මගේ යාළුවා, මේ යාගේ නම, මේ ආදී නොඑක ආකාර නම් වලින් හඳුන්වමු. ඒ ඒ සම්මතියට නම් ගොත් තියාගෙන. ඒ නම් වලින් හඳුන්වමින් ඇති එක්කෙනෙක් ඉන්න ආකාරයෙන් හිතරන් ඉන්නවා. මෙන්න මේ නිසා තමයි ඇත යන දෘෂ්ටියෙන් මිදෙන්න බැරුව ඒ පුද්ගලයා එක්තරා ආත්ම දෘෂ්ටියකට බැඳිලා ඉන්නවා. මෙන්න මේ දෘෂ්ටිය බිදෙන්න ඕන ඇත්ත දැනගන්න. සත්‍යය දැනගන්න. එහෙනම් ඒ විලාදී බුදු පියාණන් වහන්සේ ඇත්ත බලා ගන්න ක්‍රමයක් පෙන්ලා දුන්නා ඉස්සෙල්ලාම සමාගයේ කය ගැන බලන්න. මොනවද බලන්නේ? ඔයා මම කියලා පේන, එහෙම නැත්නම් මගේ අය කියලා හිතන් පේන, ඒ කෙනෙක්ගේ ස්වභාවයෙන් Taman හිතලා බලන්න ඒ පුද්ගල ආකාර දෘෂ්ටියක් අරන් ඉන්නවා. එහෙම කෙනෙක් ඉන්නවා කියන හැඟීමක් තියෙනවා. ඒ පෙන්නපු මායාව, ඒ පෙන්නපු ස්වභාවය ඇත්තක්ද කියලා බලන්න ඒක බෙදලා බලන්න පුරුදු වෙන්න. මොකද්ද බෙදලා බලන්නේ? කෙස් ටික අයින් කරන්ට, ලොම් ටික අයින් කරන්ට, නියපොතු ටික අයින් කරන්ට, දත් ටික අයින් කරන්ට, හැම අයින් කරන්ට, මස් අයින් කරන්ට, නහර අයින් කරන්ට, ඇට ටික අයින් කරන්ට, ඇට මිදුළු ටික පැත්තකට තියන්න, වකුගඩුව පැත්තකින් තියන්න මේ ආදි වශයෙන් කොටස් 32කට ගලවලා කෑල්ල කෑල්ල වෙන් කරලා. බලන්න දැන් මේ කෑලි ටික. බලනකොට මේ තියෙන කෙස් ආකාරයක්, කොවර පුද්ගල ආකාරයේ කෙස් වල වෙනව පේන්නේ නැහැ. මෙතන තියෙන ලොම් ඒවැය පුද්ගල ආකාරයේ වෙනව පේන්නේ නැහැ. මෙතන නියපොතුල ආකාරයක් පේනවා. පුද්ගල ආකාරයේ වෙනව පේන්නේ නැහැ. දත්වල ආකාරයක් මෙතන තියෙනවා. ඒ ආකාරයේ වෙනම පේන්නේ නැහැ. ඒ පුද්ගල ආකාරයේ පේන්නේ නැහැ. එහෙනම් මේ ටික අහක් කළාට පස්සේ කොවර මම කිව්ව ආකාරය මම කිව්ව හැඩතලයකෝ මේ ආදී වශයෙන් බලන්න ඕනේ ඒ වාගේම බලනවා මගේ කියාපු යම් කිසි පුද්ගලයෙක් ඉන්නවනම් අම්මා කියපු හැඩතලයකෝ භාර්යාව කිව්ව දරුවා කිව්ව හැඩතලයකෝ එහෙම කෑල්ලක් වෙනම වෙන් කරන්න බෑ 32 වෙන් කරපුවාම 33 වෙනි කෑල්ලක් වෙන් කරන්න දෙයක් ඉතුරුනේ නෑ රූපේ එහෙනම් බලපුවාම අන්න Tamanට පේනවා 32 එකතු වෙලා හැදිච්ච මායාව තමයි 33 වෙනි එක එහෙනම් ඒ 33 වෙනි එක වෙන් කරලා හිතන් කියන්න බෑ මෙන්න එකෙත් මෙන්න ලොබ තිබ්බා වගේ මෙන්න අර රූපය කියලා වෙන් කරන්න එකක් නැති බව දකින්න මොකද්ද සිද්ධ වෙන්නේ? අන්නේ ටික දකින්නට දකින්නවා. එහෙනම් 33 විදියට දැකලා අපි ළඟ තියලා තියෙන ඔය කෑලි ඔක්කොම එකතු කරලා හදව මායාව ඇති එකක් නෙමෙයි. අර වගේ වෙන් කරලා පෙන්නපුවාම ඒ වගේවත් වෙන් කරන්න බෑ. එහෙනම් මෙන්න මෙතෙන්දි දැනගන්න දෙයක් තියෙනවා. බෙදලා බලපුවාම ඇත්ත තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් මෙච්චර කල් පොදියක් එකතු වෙලා ගොඩක් එකතු වෙලා එකසේ පිරුණේ මායාවක්. එහෙනම් ඉබඳු වන්නා වූ මායා දර්ශනේ මායා දර්ශනයක් මිස සත්වයක හැටියට පුද්ගලයෙක් හැටියට යම් කෙනෙක් හැවටෙනවා නම් මෙන්න මේක මුලාවක් කියලා. මෙන්න මේ මෙතනදී පැහැදිලි කරන්නේ ජීවිත අනිත්‍ය බව කියන කාරණාවද මේකෙන් පැහැදිලි කරනවා. එකම දෙයක් නෙමෙයි. මේ අපිට පේන මායාව මායාව බව. ඇත්ත නෙමෙයි මේ පේන්නේ කියන එක. දැන් අපි ඔකේ දකින්න ඕනේ. මිත්‍යාවක් කියන්නේ. ඔව් ඒක මිත්‍යාවක්. ඇති ආකාරයට පෙනෙන්නා වූ හැවටිල්ල. ගිනි පෙනෙල්ලා කරකවනකොට ගිනි වලල්ලක් පේනවා. නමුත් මේ ගිනි වලල්ල කියන්නේ හැවටිල්ල බව අපි දන්නවා ගිනි පෙනෙල්ල කරකීමේ මායා දර්ශනය අපිට පේන නිසා. නමුත් ඊට වඩා බොහොම සියුම් තැනක් තමයි කෑලි එකතු වෙලා එකක් හැදිලා තිබුණාම පේන දර්ශනේ අර වගේ වුණාට අපි හිතපු නැති නිසා තේරුම් ගන්න බෑ. ගිනි පෙනෙල්ල ගැන අපි දන්නවා කරකෝපහම ගිනි වලල් හැදෙන බව. නිසා ගිනි වලල් කියන්නේ ගිනි පෙනෙල්ල කරකීම නිසා පහළ වෙන මායාව නිසා ඇත්තක් නෙමෙයි කියලා අපිට ඒක හොඳට පැහැදිලිව පේනවා. ඔන්න ඔයගේ පේනෙන්න පටන් ගන්න තමයි අපි අර යථාර්ථය බලන්න පටන් ගන්නෙ. ඒකාකාරව පේන්නා වූ රූපාකාරයේ කෑලි වෙන් කරලා බලපුවාම ඒ රූපාකාරීක තවත් වෙන් කරන්න එකක් නැහැ එහෙනම් රූපාකාරයේ මතුවලා තිබුණේ මායාවක් වශයෙන් නේද කියලා දකින්න. මෙන්න මේ මායා දර්ශනේ ඉතලා දැකලා තියෙන්න ඕනේ. අන්නේ මායා දර්ශනේ දැකපුවාම අර සත්ව වශයෙන්, පුද්ගල වශයෙන්, ද්‍රව්‍ය වශයෙන්, වස්තු වශයෙන් අරගෙන මම මගේ ආදි වශයෙන් හිත බැඳගත්තේ මායා දර්ශනයකට මිසක් ඇති දෙයකට නෙමෙයි නේද කියලා වැටහෙනවා. මෙන්න මේ සත්‍යතාවය වටහා ගන්නේ සත්‍යය තුලින්, ඇත්ත තුලින්. බොරුවෙන් හැවටිල්ලක් මේ බුද්ධහම තුල නැහැ. බුද්ධහම තුල පෙන්වන්නේ මෙන්න මෙහෙම සත්‍යය තුලින් ඇත්ත දැක ගන්න. සත්‍ය ආකාරය තුලින් සත්‍යය දකින්න. බොරුවෙන් හවට්ටලා නැති එකක් ඇති කරලා පෙන්වන එකක් නෙමෙයි. ඇති එකක් නැති කරලා පෙන්වන එකක් නෙවෙයි බුද්ධහම කියන්නේ. මෙන්න මේ සත්‍යතාවය එතනින් පෙන්නේ. මෙන්න මේකට කියනවා භව කරනවා. විදහරිනවා. විදහැරලා බලනවා. ගහක් අරගත්තා. අතු ටික වෙන් කළා, කොළ ටික වෙන් කළා, පොතු ටික වෙන් කළා, සිගිලි වෙන් කළා, දළු වෙන් කළා, මුල් වෙන් කළා, කඳ වෙන් කළා. බලනවා කොහොමද ගහ කියන්නේ. පොතු පොතු හැටියට පේනවා, කඳ කඳ හැටියට පේනවා. පොතු ඒ වගේම මුල් මුල් හැටියට පේනවා, කොළ කොළ හැටියට පේනවා. එකතු වෙලා තිබිච්ච ගහ ගහ හැටියට පේනවා කියන එක දැන්නේ. එහෙනම් ගහ හැටියට පෙන්වන්නේ මොකද්ද? ඔය කෑලි ටික යම් හටාවට එකතු වෙලා හැදිච්ච හටාව නිසා ගහක් කියලා එකක් වෙනවා. අන්න ඒකත් දැනගන්නවා අර්ථය. එහෙනම් ගස් කිව්වත්, ගල් කිව්වත් ඒ තේවත්. ගලක් හරින කුණු කරලා කුණු කරලා කෑලි කෑලි වෙන් කළා නම් කොහොමද තිබිච්ච ගල? මෙන්න ඒකේ කෑලි. කෑලි කෑලි වෙන් කරපුවා වෙන වෙන ආකාර. ඒතර ඒක ආකාරව පෙන්නා වූ ගලක ස්වභාවය දැන් පේන්නේ නැහැ. එහෙනම් මේ හැම දෙයක්ම ලෝකේ බෙදලා බලන්න කියලා පෙන්වනවා. බග කරලා බලන්න. මෙන්න ඒක තමයි වැඩ පිළිවිලා. බෙදලා බලන වැඩ පිළිවෙලට කියනවා භගවත විඳ හැගෙන වතක් තියනවා නම් විඳලා බලන වතට කියනවා භගවත. එහෙනම් අපි භගවත් කරොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ ඇත්ත දැනගන්න. එහෙනම් අපි නැමෙන්නේ කොතෙන්ද? ඔන්නේ විඳලා බලන වතට. එහෙනම් නමෝ තස්ස අන්නිතෙන්ට නැවෙනවා. අපිට පෙන්නවා දහමක් ඇත්ත දැගෙන ගන්න බෙදලා බලන්න. භගවතු අන්නේ ඒක දකින්නකොට මෙච්චර කල් අපි රහසකට හැඟවිලා හිටියේ ඇත්ත පේන්නේ නැතුව. මොකද්ද රහස? නැති දෙයක් ඇති ආකාරය පේන මායාවට අපි රැවටලා හිටියා. අපි ඇතිසේ හිතාගෙන හිටියා ආත්ම දෘෂ්ටිය හිතාගෙන හිටියා. එහෙනම් මොකද වෙන්නේ? දැන් රහසක් වශයෙන් තියෙනවා රහස අත් කර දැන් මොකද වෙන්නේ? රහ අරහ වෙනවා. රහස නැති වෙලා ගියා. දැන් ඇත්ත පේනවා. බෙදලා බලනකොට ඇත්ත පේනවා. ඇත්ත පේනකොට මොකද වෙන්නේ? රහස නැති වෙලා ගියා. අරහා කියනවා සත්‍යයටපත් වෙනවා. අන්න අරහාර්ථය. අරහාර්ථය ආපුවාම මොකද කරන්නේ? අරහතෝ කියන පදේ නිරුක්තිය තමයි අරහා අර්ථයක් ඇද්ද? අන්නේ අර්ථයෙන් අරහතෝ කියනවා. අන්න අපිට පද නිරුක්තිය නැහැ. එතන මොකද වෙන්නේ? මෙච්චර කල් අපි එකතු වෙලා හිටියා යම් කිසි දෙයකට මේ ලෝකේ හොඳයි ප්‍රියයි මනාපයි කියලා මෙන්න මේ බැඳීමක් යම් තැනක හට ගන්නවා නම් එකතුවක් යම් තැනක හට ගන්නවා නම් මෙන්න මේකට කියනවා සං වෙනවා සං කියන වචනේ පෙන්වන්නේ එක් වෙනවා සංබන්ධ කියනවා එකට බැඳෙනවා සංපින්ඩ කියනවා එකට පිටු වෙනවා සංයෝග කියනවා එකට එකතු වෙලා සම්බන්ධ එකතු වෙනවා මෙන්න මේ වගේ සංකාර කියනවා එක් කරලා කරනවා දැන් මේවා එක එකින් එක පද නිරුක්තිත් එක්කලා ඉදිරි කාලයේදී අපි හොඳට විග්‍රහ කරලා ගන්න ඕනේ. ඉතින් දැන්ට අපි මොකද කරගන්නේ මොකද? දැන් අපි මොකද්ද මෙතනින් සිද්ධ වෙන්නේ? මෙන්න මේ සංකියන්නා වූ එකතු හා එකතු වෙන්න හේතු වෙන්නේ මොකද? අර සත්ව පුද්දල ද්‍රව්‍ය වස්තු සංඥාවෙන් අරගෙන මේ මායා දර්ශනේ තේරුම් අරන් නොහිටපු නිසා. ඒක මායාව ඇත්තක් කියලා හිතාගෙන හිටපු නිසා මොකද කරන්නේ? අපිට මේ සංකීර්ණේවත් එක්ක එකතු වෙලා සංයෝග වෙලා හිටියා මිසක් මිදෙන්න බැරුව ගියා. එහෙනම් මිදෙනවාද කියන වචනේ තමයි මා කියන වචنين පෙන්වන්නේ. මා හෝති ಜಾති ಜಾතින මා මේ බාල සමාගම මේ ආදි වශයෙන් නම් මට බාල සමාගමයක් නොවේවා. මං ಜಾති ಜಾතිවත් නිබන්ධක් නොවේවා. මේ ආදි වශයෙන් මා කියන වචනේ පෙන්වන්නේ මිදෙන්නේ නොවන කියන අර්ථය. එහෙනම් මොකද කියන්නේ? සං කියන එකතුවේ මිදීමක් ඇද්ද? සං මා වෙන. එහෙනම් මොකෙන්ද වෙන්නේ? සහස නැති වෙලා අර එතකොට අරහා වුණාට පස්සේ සහතෙන් වෙන් වුණාට පස්සේ මෙච්චර කාල සංකයන්නා වූ ලෝකයක් එක බැඳිලා හිටියේ මොකක් නිසාද? අර තිබෙන්නා වූ මායාව උලාව නිසා. එකක්සේ තියෙන්නා වූ මායාව මායාවක් හැටියට නොදන්න නිසා. එහෙනම් මේ මායාව මායාවක් හැටියට දැනගත්තාට පස්සේ මොකද්ද සිද්ධුනේ? සං කියන එකතුවේ මිදීමේ අදහස මතුවුණා. අන්න අපි පත්විය යුතු දැන. නැමෙන්න ඕනේ අන්න එතෙන්ට. සං කියන தත්වයෙන් මිදීමට හා සම්මාවෙන්ද නැගෙනවා. අන්න එතෙන්ට නැගුණා නම් මොකද වෙන්නේ? නුවණ නැగిලා සං කියන එකතුෙන් මිදීමෙන් සම්මා ඥානය පහළ වෙනවා. සම්මා කියන්නේ තරන් නුවණ. මෙන්න මේ සම්මා කියන තැන අපහම් පිට කරන්නේ මෙච්චර කල් මේ සං නැමැති ලෝකයක් සමග එකතු වෙලා ඒකේ බැඳිලා භවය නගාගෙන ගියේ ගමන. උදුරා හරින අවස්ථාවට නා සම්බු උද්දස්ස කියන එක තමයි සම්බුද්දස්ස කියන්නේ. දැන් මේ පද නිරුක්තිය කියන වචනේ ගත්තේ නැත්නම් ඔය අර්ථය තෝරා ගන්න බෑ. ඔතනින් තේරෙනවා මොකද්ද තෝරා අරගත්තා. නමෝ නැමෙනවා තස්ස එතෙන්ට ඔතෙන්ටද භගවතෝ බෙදලා බලන වතට අරහතෝ රහත නැති කරගන්නවා සංමා සං නැමැති ලෝකයේ බැඳීමෙන් අවිද්‍යා කෘෂ්ණා දෙකෙන් මිදෙනවා සං භූ උද්දස්ස මේ සං නැමැති පහළ වීම මුද්‍රා දමනවා මන් මෙන්න මේකයි කරන්නේ කියලා බුදු පියාණන් වහන්සේගේ ගුණ සිහි කරලා අපි මෙතෙක්කල් යායුතු මාර්ගයේ සිහි කළා මිසක් දැන් කාටවත් වෙන්නේ නැහැ දෙවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමයේ ලෞකිකයි කෙලෙස් සහිතයි සතර ගමනට හේතු වෙනවා. අන්න ඒ ක්‍රමේ තමයි අපි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා බුදු පියාණන් වහන්සේ නමස්කාර කිරීම කලේ අබුද්ධෝත්පාද කාලයේ පවා පැවතුණු දේශනා වචනයක් අර්ථයක් ඒක ලෞකිකයි කෙලෙස් සහිතයි සතර ගමන්ට හේතු වෙනවා සුගතියට හේතු වෙනවා ලෝකෝත්තර වූ නිවන්ට හේතු වෙන අර්ථය මොකද්ද මම දහම් මහලා දහම් අවබෝධය ලබාගෙන අතීරණයකට වහිනවා අන්නේ තීරණේ තමයි දෙවෙනි නමස්කාරාර්ථය නමෝ නැමෙනවා තස්ස එතෙන්ට ඒ වගේම භගවතු මේ බෙදලා බලන වතරයි නැමෙන්නේ අරහතෝ මේ රහතක් වශයෙන් තියෙන මුලාව නැති කරගෙන සත්‍යයේ පිහිටනවා සංමා සං කියන එකතුවෙන් මිදෙනවා සංගූ උද්දස්ස මේ සංනමිති භවයේ උදුරා ගන්නවා එන අරිහත්ය මෙන්න අරිහතයට නිකන් මාර්ගයේ සිහි කිරීමත් සිද්ධ කරලා පටන් ගන්න මේ පටන්ගෙන ඔය নমස්කාර වාක්‍යය දැන් මේකෙන් අපි බලාගත්තොත් මේකදී අපි මේක අර්ථ මතුවෙන්න පුළුවන් ඇයි මේ පද නිරුක්ති කියලා අමුතු එකක් දෙනවා මේක භාෂා ව්‍යාකරණයට ගැලපෙන්නේ නැහැ පාලියට ගැලපෙන්නේ නැහැ ආදි වශයෙන් අදහස් වෙන්න පුළුවන් හැබැයි මේ අවස්ථාවේදී අපි තේරුම් අරගන්න ඕනේ වචනය අමතක වේවා අදහස වැටහේවා කියලා කාල සිරිකුත්‍රයාට ධර්ම දේශනා කරුවායි කියලා අපේ ධර්මයේ සඳහන් වෙනවා. ඒ අවස්ථාවේදී එක වචනයක්වත් මතකයේ තිබුණේ අදහස වැටලා කාල සිරිකුත්‍රයා සෝතාපන්න ඵලයට පත් වෙනවා කියලා දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් මම මේකෙන් කියනවා తాවකාලිකව තිය දවසකට මේ වචන වචන හරඹේ නතර කරලා මේ අර්ථය ටිකක් හිතට අරන් බලන්න. මේ බඳු අර්ථයට අනුකූලව අපි යම්කිසි කටයුත්තක් කළොත් අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රතිපත්තිමේ නමස්කාරයේ සිද්ධ වෙලා තියෙනවද නැද්ද කියන කාරණේ ඔතනින් විග්‍රහ කරලා බලන්න අන්න ඒ වෙලාවේදී පේනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපත්තිය නම් දැන් අදිස්ථාන කරලා තියෙනවා හරියට. මොකද්ද? මම නැමෙනවා නමෝ තස් එතෙන්ට බුදුබණ අහලා යම් තීරණයක් කරගත්ත යථා තීරණයක් අන්නේ තීරණයට නැමින්නේ මොකද්ද නැමින්නේ සසර ගමනින් ඈතර වෙන තීරණයට එහෙනම් නැමිලා මොකද කරන්නේ සංකීර්ණ භගවතෝ බෙදලා බලනවා බෙදලා බලන වත අරගෙන සහත නැති කරගන්නවා ඇත්ත දැනගන්නවා අරහතෝ වෙනවා සංකියන්නායකතියේ මිදෙනවා සංමා වෙනවා සම්බූ උද්දස්ස සම්බුද්දස්ස කිව්වේ ඒකයි සම් නැවති භවයෙන් උදුරා ගමලා හිටන් කෙලවර කරනවා ලෝකෝත්තරයි සසර ගමන ඉවරයි මෙන්න මේකටයි මම නැමිලා ඉන්නේ කියලා අදහස ගත්තාම සම්පූර්ණම බෞද්ධයෙක් වීමේ පළවෙනි පියවර අදිෂ්ඨාන කරලා ඉවරයි කෙලවරකට ගමතේ. සරස මතනාචේ වහන්සේගේ අවසන් වශයෙන් දැනගන්න. මේ নমස්කාර පාඨය ආකාශිත নমස්කාර පාඨය ගායනා කිරීම නැත්නම් මේ নমස්කාරය කියන කාරණාව නිසි ආකාරයෙන් අද බෞද්ධ සමාජය සිදු කරනවාද කියන කාරණාව පිළිබඳව මහත්යම් පැහැදිලි කිරීමක් කරනවා. උද নমස්කාර පාඩේ පිළිබඳව සමහර වෙලාවට මේ අර්ථය දන්නේ නැති වුණත් යම් කිසි කෙනෙක් ඒ ධර්ම මාර්ගයේ අනුකූලව කටයුතු කරනවා නම් නිවන් දැකීමට කටයුතු කරනවා නම් ඔය කියන පාඩයෙන් පෙන්නපු අදහස තුලින් යනවා මිසක් වෙන අදහසකින් යන්නේ. එන වාක්‍යය නොකියුවා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිව්ව නමස්කාරය තුළ එතුමන්ලා කටයුතු කරනවා වෙන්න පුළුවන්. දැන් නමස්කාර කියන වචනයයි අපි කිව්වේ. තවත් වචනයක් ඕක. මේකේ තියෙනවා කාරණා දෙකක්. හිස නමා කටයුතු කරනවා කියලා පොරොන්දු වීමටත් නම හිස් කර නමස්කාර කියලා අර්ථයක් දෙනවා. හිස නමා කටයුතු කරන්න පොරොන්දු වෙනවා කියන එක. අනික් අර්ථය තමයි නම අස්කරන ආකාරයේ නමස්කාරය. නමාස් කරන ආකාරය මොකද නම්? අපි මේ නම් ගොත් අරගෙන ලෝකේ පැවැත්මක් අල්ලාගෙන මේ මම මෙහෙමයි මගේ නම මේකයි කිය නමක් තුලින් එල්බ ගන්නවා ලෝකේ. යම් දවසක නම කියලා වර කරලා දාපු දවසට නම නාමයේ ඉවරයි නැත්නම් නැම්ම ඉවරයි සසර ගමන ඉවරයි. එහෙනම් නම අත්කරන ආකාරයෙන් নমස්කාර කියන අර්ථයක් තියෙනවා. මේක පද නිරුක්තියක්. මේ නම අත්කරුවාට පස්සේ මොකද කරන්නේ? මේ ලෝකේ මමය මගේ කියලා මගේ ආත්මය කියලා ගණ්ඩගත්ත යන්ත්‍ර සලමක් නම් ගොත් තියාගෙන නම් තියාගෙන ඉන්නවා නම් යමකට ඒ හැම එකම යථා ස්වභාවය ගත්තාම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා ත්‍රිලක්ෂණයෙන් තේරුම් අරගත්තා නම් හරයක් නෑ අල්ලගන්න වටිනාකමක් නෑ මේ ලෝකේ මොනවද තිබුණත් මට ඒව බැඳෙන්න තැනක් නෑ හැදෙන්න තැනක් නෑ කියලා මෙහෙම නිගමනයක් කරනවා. අන්නේ නිගමනය කරපුවාම තීරණයක් එනවා මේ නමත් එක මගේ බැඳීමක් ඇඳීමක් නැහැ. කොහේ නමකින් ඉන්නද? මොන නමක් ගන්නද? මොන පට්ටමක් ගන්නද? මට නම් වලින් ඇති වැඩක් නැහැ. මෙන්න මේ අදහස ආපුවම ළමාත් වෙලා යනවා. නමාත් කරන්න තිබෙන ආකාරය තමයි ওই අදහබෝධය ලබා ගන්න ආකාරය. ඒ නිසාම ඔබට පරමාර්ථ වශයෙන් নমස්කාර කියන අර්ථයක් දෙනවා. හිත නමා කටයුතු කරන්න ලෞකික වශයෙන් අර්ථයක් දෙනවා. එහෙනම් මේකේ තියෙනවා කෙලෙස් සහිත වූ සතර ගමනට හේතු වෙන සුගතියට හේතු වෙන নমස්කාරය, නිවනට හේතු වෙන සතර ගමන කෙලවර කරන নমස්කාරයක් තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් নমස්කාරය තේරුම් ගත්තාම අපිට මෙතෙක් කල හැඟවුලා තිබුණ සත්‍ය ධර්මයක අදහසක් මතුවලා එනවා. මේ වටිනාකම අපි දකිනවා දෙවෙනි নমස්කාරයේ නිවන් දකින්න নমස්කාරය. අන්න බුදුරන් වහන්සේ ප්‍රතිපත්තියේ මට පූජා කිරීමක් ඇතනම් ඒක තමයි පළවෙනි වටිනාම নমස්කාරය කියලා කිව්ව දේශනාවට මේ ධර්මයේ අර්ථය උදර ගැලපෙනවා. නිසා තේරුම් ගන්න ඕනේ